මේක ප්‍රශ්නයක් දුතංග සමාදන් වීම යනු කුමක්ද කියලා මේ අහනවා. මහා කාශ්‍යප හාමුදුරුව රහත්භාවයට පත් වූ පසුවත් දුතංග සමාදන් වූ ආද සසර දුකෙන් මිදීමට මෙයින් පිහිටවන අයුරොත් දුතංග යන වචනේ නිරුක්තියත් පෙන්ලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මේ දුතාංග සමාදන් වෙනවා කියන දුත ගුණ කියන වචනයක් තියෙනවා. යම්කිසි ආකාරයෙන් යහපත් වන්නා ගුණයක් තියෙනවා ආර්ය මාර්ගයේ පූර්ණය කර ගැනීමේ විශාල අනුබලයක් දෙන. මොකද මේ සසරේදී පුරුදු වෙලා තියෙන්නේ බොහෝ කොට මේ ලෞකික ලෞකික දේවල් ගැනම කතා කරලා ඒවම හොයලා බලලා මේ ආදි වශයෙන් කටයුතු ඉතින් එතකොට දුර්තභාවයටපත් වෙනවා කියලා කියන්නේ යම්කිසි ආකාරයක දාහන්තභාවයටපත් වෙනවා. දැමෙන් দমনය වෙනවා. හිත দমনය කරගන්න ඕන. සන්තෝ දන්තු සාන්ත වෙන්න ඕනේ දැමුණු පුද්ගලයෙක් වෙන්න ඕන. මෙන්න මේ දුත ගුණය කියන එක බොහොම වැදගත් වෙනවා. වැදගත් වෙන්න හේතුව මොකද? අපි দমনයේ වෙලා නෙමෙයි මේ සසර ගමනේ එන්නේ. দমনයේ වෙච්ච නැති ස්වභාවයකින්. ඇස দমনය කරගෙන නැහැ. හැමෙලීම ආස්වාද හොයලා කරකෝන එකයි කරන්නේ. කන দমনය කරගෙන නැහැ. අවශ්‍ය දේ වෙන් කරලා ගැනීමට වෙන් කරලා නෙමෙයි තියෙන්නේ. රාග අදහස් වලට, රාග හඬ හඬ ඒ වගේ වැඩක් නැති ඒවා අහන්නම යොමු කරලා. ඒ වගේම නාසයේ দমনය කරගෙන නැහැ. විවිධාකාර ආස්වාද ගන්ධයක් තියෙනවා නම් ඒ ගන්ධ ආග්‍රාණයෙන් ආස්වාද විඳීමට ඒවට ඔය නිදැල්ල ඇරලා තියෙන්නේ. දිව দমনය කරලා නැහැ. චව් චව් කකා කොච්චරරි හප හප රහ විඳින්නමයි පුරුදු කරලා තියෙන්නේ. කය দমনය කරලා නැහැ. කොච්චර හරි ආස්වාදයක් ආවම මත් වෙවි ඒක විඳින්නමයි පුරුදු කරලා තියෙන්නේ. හිතක් দমনය කරලා නැහැ. ඔය පංචකාමයේ මුල් කරගත්ත විවිධ ආස්වාද අතීත අනාගත වර්තමාන සුන් කාලයේහිම අරමුණු කරමින් ආස්වාද හොයා මානසික වන්නා වූ තෘප්තිය ලවන්ට මෙහෙවල පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේවා මේ দমনය කර ගැනීමට හේතු වෙන විශේෂ අංග තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ අපිට හුඟා දුරට මේ වෙච්ච හුරු පුරුදු අත්හැර ගන්න බැරි වෙනවා. ඒ හුරුදු පුරුදු නිසා මොකද වෙලා තියෙන්නේ බොහෝකටම Tamante එපා වුණා පුරුද්ද අත්හරින්න බැරුව යනවා. අවශ්‍ය නැති වුණත් ඒ පුරුද්ද ගෙනියන්න හිතෙනවා. අපි පැරණි කතාවක් තියෙනවා හොරකම් කරලා පුරුදු වෙච්ච එකාට හත් දවසකට සැරයක් ලුණු පොත් කට් ලුණු පොල් කට් ඇඟිල්ල ගාලා හොරෙන් හරි ලෙව කන්න ඕනේ කියලා. හොරකම කරගන්න බැරි වුණොත් ඌට හරි අමාරුයි. වටපිට බලලා ගේ කවුරුත් කාට හරි හොරෙන් ලුණු පොල් කටට ඇඟිල්ල ගහලා කටේ ගා ගන්නවලු. ඒ මේ කතාව කියන්නේ මොකද හොරක යම් කිසි දේවල් පුරුදුනහම අත්හැර ගන්න බැරි හැටි. ඒකට මේ මනස හැමෙලියෙන් පෙළඹෙනවා. ඒක අසහනකාරී දෙයක් බවට පත් වෙනවා ඒක යලි යලි නොකළොත්. මෙන්න මේ වගේ ওই දුස්චරිත වැඩ ඒ වගේම නොකටයුතුකම් පුරුදු කරගත්තාම අත්හරින්න හරි අමාරුයි. මේක හරි අතරමං වීමක්. ඇත්ත පෙනිපෙනී සත්‍යයේ පෙනිපෙනී සංවර වෙන්න බැරි වෙන්න හේතු වෙනවා. හරයක් නැති වැඩක් නැති දේවල් වලට මනස විසිරෙනවා. අවශ්‍ය කරන්නා වූ ධම්මගේ යථාබෝධියට බාධා පැමිණෙනවා. මෙන්න මේව අයින් කර ගැනීමට විවිධ උපක්‍රම තියෙනවා. ප්‍රඥාවෙන් විතරක් යමක් කරගන්න බැරි අවස්ථා තියෙනවා. ප්‍රඥාව පහළ කරගන්නටත් බාධා වෙන අවස්ථා තියෙනවා. මොකද හුරු පුරුදු. අත්තර ගන්න හරි අමාරුයි. සමහර මිනිස්සු ඉන්නවා මත්පැන්ට පුරුදු නහම දුම්පානීට පුරුදුනහම අත්තර ගැනීම හරි අමාරුයි. ඒකෙන් වෙන අවඩ කොච්චර දන්නවා. බෑනේ මිතරේ දැනගතත් අත්තර ගන්න. මට නම් අත්තර ගන්න තමයි ඕනේ. අන්න එහෙම ලකෝ අසහනකාරීත්වය මනස පරාජය වෙනවා. ඊතරම් මේ පුරුදු කරගත්ත දේවල් අත්තර ගන්න අමාරුයි. දැනගත වලියට අත්තර ගන්නවත් බෑ. මෙන්න මේ වගේ අවස්ථාවල ලොකු සහනයක් එනවා. ওই සංකාරපත්‍ය විඥානං සංකාර නිරෝධා විඥා නිරෝධෝ කියන මේ સિદ્ધාන්තයේ දකින්න ඕන. සංඛාර විග්‍රහ කරනකොට විග්‍රහයක් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. කාය සංචේතනා කාය සංකාරා වචී සංචේතනා වචී සංකාරා මනෝ සංචේතනා චිත්ත සංකාරා ආදී වශයෙන් උත් විග්‍රහ කරනවා. පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනන්ජාපි සංඛාර අයං උච්චති අවිජ්ජාපත්‍ය සංඛාරා කියලත් මේ සංඛාර විවිධ ක්‍රමේ විග්‍රහ වෙනවා මෙන්න මේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියනකොට මේ කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා අපි හැඩ ගහලා සකස් කරගෙන පුරුදු කරගෙන තියෙනවා තියෙනවා. පුරුද්ද අත්හැර ගන්න බෑ කියනෝවා. ඉතින් පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාරේ ආනිඤ්ඤාපි සංකාර කියලා මේ පින්පාව් දෙකත් එක්කලා ඒ වගේම අරූපාවචර ලෝකවල උපදින්න හේතු වෙන්නා වූ මේ කුසල සංකාර ආදී වන්නා වූ දේවලුත් මේ ආදී වශයෙන් විග්‍රහ වෙනවා මේ සංකාර වලට. ඒ සංකාර ඇසුරු කළොත් අපේ හිත ඊට අනුකූල නැඹුරු වෙනවා. නැඹුරු වෙලා ඒ හිතේ ඒක පළපදියා වෙනවා. ඒ අදහතර හිත ආරෝපණය වෙනවා. ඒ විලාට අපිට ඉස්සෙල්ලා නොතිබුණු ආකාරයේ හිත වෙන හැඩයක් ගන්නවා. වෙන ස්වභාවයක් ගන්නවා. රාග සහගතව හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් හිත රාගික වෙනවා. හිත කියන්නේ දැනෙන ස්වභාවයක්. රාගය වශයෙන් දැනෙන එකක් තිබුණ නැහැ උපං කාලේ. දැනෙනවා. අත ස්පර්ශ කළොත් ඇඟ ස්පර්ශ කළොත් දැනෙනවා. ඇස් වල පේනවා. පේන බව දැනෙනවා. ඇහෙන බව දැනෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ පුංචි ළමයාගේ මානසිකත්වයේ එහෙම තිබුණාට ඒක රාගික රාග වශයෙන් දැනෙනවා කියන එක නෙමෙයි තිබුණේ. මතුවෙච්ච රාගයක් ඒ පොඩි දරුවාට තිබුණේ නැහැ. නෝ පස්සේ කාලයක් යනකොට ක්‍රමක්‍රමයෙන් එහෙම දැනීමකුත් හැදෙනවා. ඒක නිකන් හැදෙනවා නෙමෙයි. අපි විසින් පුරුදු කරනවා. විවිධායකින් පුද්ගලින් සමග සම්බන්ධ වෙලා කතා බහ කරලා රාගය වර්ණනා කරන පුද්ගලයන් සමග රාගය ආස්වාදයන් ඇතුළු කරන පුද්ගලයන් සමග සම්බන්ධ වෙලා ඊයාගේ කියමන් අනුව කියනවා කිරිමන් අනුව කරනවා හිතුම් අනුව හිතනවා මෙන්න මෙහෙම කරන්න පටන් ගත්තාම අපේ අපි කියනවා හිත ඊට අනුව හැඩ ගහනවා සකස් කරනවා සංකාර කරනවා එතකොට හිතේ ගති ලක්ෂණේ වෙනස් වෙනවා. අන්න රාග හිතක් හැදෙනවා. නැන හිත රාගික වෙනවා. එතකොට කියනවා රාග විඥානයක් හටගත්තා. ඔක පුරුද්දක් එක්කලා ඈඳෙනවා. යව දිගට දිගින් දිගට කරන්න පටන් ගත්තාම රාග සහගතව හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් ඒකෙන් මිදෙන්න බැරුව යනවා. ඒක මහා අඩුපාඩුවක් වාගේ දැනෙන්න පටන් ගන්නවා විදුනොත් එහෙම. එද රාග සාගතවම හිතන්න කියන්න කරන එක ආස්වාදයක් එන්න පටන් ගන්නවා. ඒකට පිරිත් දෙනවා. පිරිත් දෙනවා කියන්නේ ගලවන්න බැරි විදිහට ඈදෙනවා. පුරුද්දනවා කියලා වචනයක් අපේ තියෙන්නේ. ඒකම තමයි පුරුද්ද උනේ. දන්වැල් දන්වැල් පුරුකෙන් පුරුකට පුරුද්දනවා. ඒතකොට දන්වැලක් හැදිලා හයියට අහු වෙනවා. ඒකෙන් එකට බැඳිලා. පුරුද්ද පුරුද්ද පුරුද්ද ගියාම පුරුද්ද තමයි හැදෙන්නේ මෙන්න මේ වගේ අපි හිතවිලි පුරුද්දනවා එකින් එකට පුරුදු වෙලා තියෙන හැටි මෙන්න මෙහෙම කරගත්තාම මොකද වෙන්නේ ඒ සංකාර ප්‍රත්‍ය කරගෙන හට ගන්නවා ඒ ගති ස්වභාවය ඇති හිත අර දැනෙනවා කියන ආරම්භන විඥාන ලක්ෂණයට අරමුණන් වල විවිධාකාර වෙනස දැනගන්න පුළුවන් ලක්ෂණයට සීමා වෙන්නේ නැතුව ඒක රාගයට, ద్వේෂයට, මෝහයට බැඳිලා එවඳු ගති ස්වභාවයන්ගෙන් වැහිලා යනවා. ආගන්තුක උපේක්ලේශයන්ගේ වහ ගන්නවා. මෙන්න මේ වහගත් ස්වභාවයට අනුකූලව විඥාන කියලා වර්ග කරනවා. නැත්නම් රාගහිත කියලා වර්ග කරනවා. රාගහිත, ద్వේෂහිත, මෝහහිත. ඉතින් ආදී වශයෙන් වර්ග කරනවා. විඥාන වශයෙන් වර්ග කරනවා. මෙන්න මේ යක ඇතිවෙන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒවා ඒ අපි අර සදාතනික ස්වභාවයක් නෙමෙයි අපි පුරුදු කරගත්තේ ඒවා. පුරුදු කරලා හදාගත්තේ ඒවා. අනන්ත සසරේ පටන්ගෙන අවිද්‍යාව සහගතව මේවා වටිනවා කියලා දෘෂ්ටියක් අරගෙන ඒ වටිනවා කියන දෘෂ්ටියෙන් ආස්වාදයට සැන දීලා ඒවා පස්සේ හඹා ගිහිලා හිතපු කියපු කරපු ගති ලක්ෂණ නිසා ඒ පුරුද්ද අත්හරගන්න බැරුව දිගටම ගේනවා. ඇත්ත දැනගත්තත් පුරුද්දා තනින්න බැරුව යනවා. මෙන්න මේ නිසා ලොකු බාධකයක් මේ සංවරත්වයට. මෙන්න මේ නිසා සසරේදී බොහෝකට හුරු පුරුදු කළා ගුරු ආයට මේක හරි ලේසි. මේ දාන්ත භාවයට හේවත් দমনය වුණු බවටපත් වෙන්න ලොකු උදව්වක් දෙන. හසුරා ගැනීමක් තියෙනවා සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන સિદ્ધාන්තයක්. මේ රාග සහගත හිත හටගෙන වික්ෂිප්ත වෙන්න පටන් ගත්තේ රාග සහගත විදියට හිතමු කියමු කරපු නිසා. දැන් එහෙම නොහිතා නොකියා ඉන්න බෑ. නොකර ඉන්න බෑ. අන්න එහෙම ස්වභාවයක් මතුවලා තියෙනවා. පුරුද්දාගත් එක දැන් හැදිලා තියෙන්නේ. දැන් ඒ නිසාමයි අර විඥානයේ බලවත් වෙලා තියෙන්නේ. කොච්චර ප්‍රඥාවෙන් දැනගන්න ගියත් පුරුද්ද අත්හරින්න බැරුව යනවා. මෙන්න මේකට උපක්‍රමයක් දීලා තියෙනවා සංඛාර නිරෝධ කළොත් විඥානය නිරෝධ වෙන එක સિદ્ધාන්තයක්. මොකද හේතුව අපේ හිතේ තියෙන ගති නිකම්ම ජීවත් වෙනවා නෙමෙයි පහළ වෙච්ච ගම ගතියක් හැදුනට පස්සේ. ඒ ගතියට ආහාරයක් ඕන වෙනවා. ඒ ගතියට ආහාරය ඊට අනුකූල වන්නා වූ හිතවිලි ක්‍රියාවදන්. රාග හිතට ආහාරය, රාග විඥාණයට ආහාරය රාග සහගත හිතවිලි රාග සහගත ක්‍රියා රාග සහගත කතා මෙන්න මේ ආහාරී දෙන තාකල් මොකද වෙන්නේ විඥානීය වැඩෙනවා පෝෂණය වෙනවා ඒවැ ಗುಣ කියන තාකල් ඒකමයි වෙන්නේ ಗುಣ කියන තාකල් පරිහරණය කරන තාකල් ඒක නවත්තන්න බෑ මෙන්න මේක দমনය කරන්න දුත කරන්න ඕන දුත ගුණයෙන් යුත් වෙන්න ඕන එතකොට මේක দমনය කළ හැකියි මෙන්න මේ দমনයේ පහසු කරගන්න අවශ්‍ය කරන ක්‍රම 13ක් දුතාංග කියලා මේ ශාසනයේ විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් කාශ්‍යප මහරහතන් වහන්සේ ඉතන දුතාංග වලින් අමුතුවෙන් ඕනකමක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේලා ලෝකයේද දයනුකම්පාවෙන් කටයුතු කරනකොට ලෝක ආදර්ශයක් පෙන්නනවා. පෙන්නිය හැකි හේතු තියෙන නිසාම උන්වහන්සේලාට ඒක බොහෝම පහසු වැඩක්. සසරේදී බොහෝම සංගුණත්වයේ පුරුදු කරපු උත්තමයන් වහන්සේලා. එසා උන්වහන්සේලාගේ චරිත ලක්ෂණේ ලෝක ආදර්ශයක් වශයෙන් ගෙනියනවා. පස්චිම ජනතාව දුෂ්ටානුගතියට එනවා කියලා ඒකට කියන්නේ. ඒ යහපත් දැකීම යහපත් මාර්ගයට අනුගත වෙනවා. ඒක පස්චිම ජනතාවට නේන පස්සේ පසුපසින් එන්නාව පිරිසට. ඒක ලොකු යහපතක් වෙනවා. සංවර කරගෙන ඉන්න කෙනෙක්ගේ ගති ලක්ෂණ දැක්කහම අනේ මටත් එහෙම සංවර වෙන්න ඇත්නම් අන්න එහෙම අදහසක් එනවා ඒ අදහසට හරි රුකුලක් වෙනවා මේ නිසා මේ ජනතාවට ආදර්ශයේ පිණිස යහපත පිණිස රාතන් වහන්සේලාත් එන්න මේ මහකාතේ මහරහතන් වහන්සේ මේ දුතාංග ආරක්ෂා කරගන්නවා දැන් උන්වහන්සේට ඒක ආසනිකංගය කියලා එක ආසනයක ආසන 10ක ඉඳගත්තා රහතන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. කොයි ආසනයවත් උන්වහන්සේ ඇලිලා නැහැ. එසා උන්වහන්සේගේ ඒක ආසනික තමයි කොයි එකක්. ඒ වුණාට උන්වහන්සේගේ චරිත ලක්ෂණ තුල කෙවෙන කෙනෙක් දැක්කොත් එහෙම. අනික් අයට ආදර්ශයෙන් උන්වහන්සේ එකම ආසනයක් තෝරා ගන්නවා. ආසන කොච්චර තිබුණත් එහෙම ඉන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේට ඕන කෙනෙක් දෙන මොන දානයක් අරගත්තත් ඒ දානෙන් නිසා රසරාගයට වැටීමක් එහෙම එකක් වෙන්නේ නැහැ. රසෙයි මත් වෙන්නේත් නැහැ. දානයන්ට කෑදරකමක් ඇති වෙන්නේත් නැහැ. ඒ වුණාට උන්වහන්සේ මොකද කරන්නේ? පත්ත පින්ඩික අංගය කියලා එක අංගයක් රකින්නවා. පින්ඩ පාතේ යනවා. පින්ඩ පාතේ ජීවත් වෙනවා. ආරාධනා කරන දානයක් ගන්නෙ නෑ. උන්වහන්සේට ආරාධනා කරන දානම ඔක්කොම ගත්තත් උන්වහන්සේට ප්‍රශ්නයක් ඉන්නේ නැති එක ඇත්ත. නමුත් උන්වහන්සේ මේ පෙන්වන්නේ පිණ්ඩපාතිකව ජීවත් වෙන්නේ හුඟක් වටිනවා. ඒකට පුරුදු වෙන තරමට හොඳයිනි කියලා. අන්‍යයන්ට ආදර්ශයක් වේවා කියන හැඟීමෙන් උන්වහන්සේ තියවා කරනවා. එදා ජීවිත කාලය තුල වාගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ව්‍යංග රැක්කා කියලා පෙන්නනවා. හැකේ උන්වහන්සේ ළමුත්තක්වත් ප්‍රශ්නයක් උඩ නෙමෙයි. පස්තිම ජනතාවට ආදර්ශයේ අනුකම්පාව මුල් කරගෙන. ඒකයි හේතුව. ඉතින් ඒ වගේ තව හුඟක් තියෙනවා. කලුපජ්ජිකංගේ ඒ වගේ තව දෙයක්. දානෙට විඳපත වැඩියට පස්සේ ලැබුණේ නැත්නම් එහෙම මේ දවසම ගන්න නැතුව ඉන්නවා කිසි ගාණක්. ගිය දානේ වෙලාව අත්හැරනවා නම් එහෙම. ආයිතින් ඒ ගැන දඟලන්නේ තාකන්නේ නැහැ. පස්සේ ගන්න ආයි බලන්නෙත් නැහැ. ඒකත් ඒ අර අංගයක්. උන්වහන්සේට කොහොම ගත්තත් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයට ආදර්ශයක් පිණිස හික්මින කෙනාට ආදර්ශ පිණිස එහෙම ජීවත් වෙනවා. නිස්සජ්ජික අංගය කියලා අංගයක් තියෙනවා. හරි අමාරු අංග ඕවා. පොඩ්ඩක් ඇහෙනම් කම්මැලිකමට බුදියන්න පුරුදු වෙලා ඉන්න අයට එහෙම උන්වහන්සේ හොඳ ආදර්ශයක්. ඕකට හොඳ නිරෝගිකමක් තියෙන්නත් ඕනේ සියලු ආකාරයෙන් ආකාරයෙන් රකින්න ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ පිට හේතු කරගෙන ඉන්නේ කොයි වෙලාවකවත්. හොඳ පහත් කරලා තියලා බුදියා ගන්න හාන්සි වෙලා ඉන්නේ. ඉඳ ගන්නවා. හොඳ හේතු කරගන්න සිරිතක් නැහැ. ඉතින් මේවා කොච්චර අමාරුද? නිදා ගන්න ගිහිලත් ඉඳගෙන ඉන්න නිසා නිදා ගන්න නැහැ. ඉඳගෙන එහෙම ඕ සමාධියෙන් ඉන්නවා. මේ සාමාන්‍යයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕවන් කීපයක් හැක්ක හැකි. අංග ඔක්කොම රකින්න හරි අමාරුයි. නමුත් ඒ රැකගත් ධර්මයට තම තමන්ගේ ප්‍රශ්නය තම තමන්ට හික්මවා ගන්න ඕනකමක් තිබුණා. දැන් යම් කිසි කෙනෙකුට තනියේ මට හරියට මගේ හිත කට හරියට හොයනවානේ කෑම රහ හොයනවානේ. මට පුරුදු වෙලා තියෙන ඒකනේ. අන්නේ જાති අය ඉන්නවනම් අනේ මගේ මට කොච්චර හරි කන්න ඕනේ. ලෝකයින්ද හිතෙන්නේ නැහනේ. අන්න ඒ වගේ යම්කිසි ආකාරයෙන් අසංගවරයක් කෑම මුල් කරේ තියෙනවනේ. ওই අංගයක් අරගෙන රකින්න. හරි අමාරු තුවාල ඔඩු කපන තුවාල ඔඩු කපනවා වගේ වැඩක්. හැබැයි මොකද වෙන්නේ? නිතර නිතර කණ්ඩ කියලා කට හුරු කරලා පුරුදු වෙච්ච නිසාම තමයි. ඒක අත්හැර ගන්න බැරුව තිබුණේ. කොච්චර හරි කණ්ඩ ඕනේ. චපු චපු ගා කොච්චර හරි රහ බල බල මොනවා හරි හපහපා ඉන්න ඕනේ. පුරුද්ද. දැන් අර වගේ අංගයක් රැක්කහම ඔඩු කපනවා වගේ හරි අමාරුයි. හරි වැඩේ උනේ කටට. හපහපා කොච්චර රහ බල බල හිටියා දැන් ඒක නෑ. උත්සාහයෙන් වීරයෙන් හික්මෙන අංගයක් රකින්න. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? දීලා තිබිච්ච වැරදි කැත සංකාරය නිරෝධ වෙනවා. උදා වෙන්නේ නැහැ දැන්. ඒතර විඤ්ඤාණ නිරෝධ වුණාට පස්සේ අර තිබිච්ච ප්‍රශ්නේ පුරුද්දේ අසහනිය ඉවරයි. දැන් ආහාරය නිසා දැන් උන්වහන්සේට ප්‍රශ්න යන්නේ. අන්න හික්මව ගන්න බොහොම ලේසි වෙනවා. සංකලතේට බොහොම උදව් උපකාර වෙනවා. පෙලක ඉන්නවා හරිය කොච්චර හරි බුදියෙන්නම ඉස්ත. කම්මැලිකමට බුදියා ගන්නවා. දවල් බුදි රෑත් බුදි. සතියක් හරි කමන්නේ ටික කාලයක් හරි. මොකද මේ අංග රකින්න එක ශික්ෂාපද වාගේ නෙමෙයි. තමන්ට අදිෂ්ඨාන කරගෙන ඕන වෙලාවක තමන්ට අදිෂ්ඨාන කරගත්ත හැකි. ඕන්නම් දවසක්, ඕන්නම් දෙකක්, ඕන්නම් සතියක් ඕන කාලයක් පුළුවන්. හැබැයි ඔය කාටවත් කිය කිය කරන ඒවා නෙමෙයි. ඒ කියන එකත් උද්දාමයක්. මේක ගැලපෙන්නේ නැහැ. මම අහවල් ළඟ රකින්න කෙනෙක් කියලා කාටවත් කියන්නේ නැහැ. ඒ තමන් සංගරත්තේ කරන වැඩක් ඒක. ඒ නිසා මොකද කරන්නේ? ඒ වගේ ඉතින් කොච්චර හරි කම්මැලි කරලා බොදිලා පුරුදු කෙනෙක් ඉන්නවනම් නෙසල්ජි කංගේ දවසක් පුරුදු වෙනවා. දවසක් වෙනකන් කොන්ද හේතු කරන්න නැතුව ඉන්නවා. හරි අමාරුයි පුරුදු වෙන ඔඩු කපනවා වයි කිව්වේ ඒක තුවාලෙක. දෙකක් පුරුදු කරගන්නවා. සතියක් පුරුදු කරනවා. ඔහොම ටික ටික පුරුදු කරනකොට ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මොකද්ද ප්‍රතිඵලය? කොච්චර හරි කට ඇරෙන ගොරෝ ගොරෝ බුදියෙද විච පුරුද්ද නැති වෙලා යනවා. ඊට පස්සේ පුරුද්ද හරියනවා. ඇඟටත් නිරෝගී වෙනවා. අනවශ්‍ය නිින්ද නවතිනවා. සීකල්පනා වෙනවා. ඉතින් කයට විහෙත නිදා ගන්න ඉතලා නිදාගත්තාම ඇති කියන එක Tamanටම තේරෙන අවස්ථාවක් එනවා. පාලනය වුණා. මෙන්න මේ වගේ දේ කරගන්න තමයි ඔය අංග රකින්නේ. ගිය ගීතෙන් ලොකු ආසන හොයන අය ඉන්නවා. ඒක තම තමන්ගේ මානසිකත්වයන් වල හැටි. ඒක යාට කරදරයක් නෑ. ඒක රැකගන්න එයා අර කියනා වූ ඒකාසනිකංගේ රකින්න. මම අද දවසේ මෙහෙම ඉන්නවා. හෙටත් ඉන්නවා. ඕන්නම් දවසේ දවසට සමාදන්ුනේ හැකි. තව හතක් සමාදන්ුනේ හැකි. මේ සමාදානේ අතරමඟ කැඩෙන්නත් පුළුවන්. කවුරු හරි ඇහුවොත් ආ ඔයා ඒකාසනිකංගේ රකින්නවලු. තව හාමුදුරනේ කහන්න පුළුවන්. එහෙම කියලා ඉතින් වෙනසක් නෑ මට. මේක දැයින් නැති වෙන්නේ ඉඳ ගන්නවා සංගේ කැලෙනවා හැබැයි පවු නෑ මේකක් නෙමෙයි ශික්ෂාපදයක් කරනවා එහෙම જાති එකක් නෙමෙයි මේ ඊට පස්සේ ආයි සමාදන් වෙනවා මොකද හේතුව ඒ තරම් මේක රහසිගත දෙයක් කෙනෙකුට පේනලා කෙනෙකුට උද්දාම වෙන જાති ගුණයක් එහෙම පේන එකක් නෙමෙයි ගුණ පේන්නන රකින්නවා නම් මේක ඔහුලගේ ගුණේ නෑ ඔහු අනුන්ට පේන්නන රකින්න එකක් වෙනවා මෙයා මේ තමන් තුළ තමාගේ විශේෂත්වයන් සකස් කරගන්න ගන්න ක්‍රමවේද ඉතින් මේවා මේ මං මෙහෙම ගෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න එහෙම පෙන්වන ඒවා නෙමෙයි. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ. නමුත් ඒක වැදගත්කමත් ඔහොම දකින්න ඕනේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ තෙලෙස් දූතාංගයන් රැකලා මේ ආකාරයෙන් ලෝකයට ආදර්ශයක් පෙන්නවා. ඉතින් උන්වහන්සේ වෙන්නේ ඉතින් අනික් අය මොකද හික්මෙන්ද කරන්නේ? උන්වහන්සේ ආදර්ශයට කළේ. මේ වෙනස තෝරා ගන්න ඕනේ. දැන් උන්වහන්සේ අනික් අයට වෙන්න කලේ මොකද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේ ලෝකයට ආදර්ශයක් දෙන්න කියලා මිසක් උන්වහන්සේට කොහොමත් ඔය අංග රැකන්නර සංගරත්තේ දිනනවා. නමුත් උන්වහන්සේගේ විශේෂත්වයක් වුණා මෙහි වටිනාකම ලෝකයට දෙන්න ලෝකයා දැනගත්තත් ඒක යහපතක් වෙනවා ලෝකයට කියලා. ඉතින් ඒ උත්තරමයන්ගේ හැටි. අනිකයට එහෙම කරන්න පුරුදු වෙන්න එපා කිව්ව මොකද මේ ඇතුලේ අභ්‍යන්තරයේ මාන්නයක් තියෙන අරිහතේටපත් වෙනකම්. මාන උද්දාචා විද්‍යාවල මාන ඉවර වෙන්නේ නැහැ. එන සියුම් මාන්නයක් එනවා මම වැඩියෙන් සිල්වත් අනිකයට වඩා කියලා පොඩ්ඩක් හරි ඇතුලේ එනවා කොසක් අනිකට වැඩියෙන් දෙනක් Tamanට දෙන්න හිතෙනවා ඒක සම වෙන්න හිතෙනවා මමත් අරයා වගේ තමයි ඉතින් ඔය ආදි වශයෙන් එකින් එකට සම වෙන්න හිතෙනවා පෙළකයට හීනමානයක් ඇති වෙනවා අනේ මට කිසිම තැනක් නැහෙනි දැවිල්ලකුත් ඇති වෙනවා හිතේ මම පිළිගන්නේ නැහෙනි ඔහුගේ දින අසත්පුරුෂකමට අර මෙහෙමත් අදහස් වෙන හීනමානයක්. මේ ඔක්කොම හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියලා සමාන වෙන්න හදනවා, උසස් වෙන්න හදනවා, හීන වෙන්න හදනවා, හීනයි කියලා. මේ මේ ආදි වශයෙන් ඇති වෙන මේ මානෙන් නිසා ඇති වෙන එක්තරා කුපිත වීම. පහත් බව පහත් ආකාරයෙන් තේරුම් ගැනීම නෙවෙයි මේ කියන්නේ. හීනමානී කිව්වේ තමන් හීනයි කියලා හිටන් ලතවීමක් ඇති කරගන්නා එහෙනම් තමන් දූෂිතතාවයක් ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මට වඩා උසස් මං ඊ ශ්‍රාවකී කියලා කියන එකම හීනමානයක් නෙමෙයි. ඔය හීනමානය තෝරා ගන්න ඕනේ. උසස් දේට උසස් කියන එක, පහත් දේට පහත් කියන එක, මධ්‍යස්ථ දේට මධ්‍යස්ථයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මාන්නකාරකම කියලා එකක් තියෙනවා. ඔය මාන්න නිසා තමන් විසින් විවිධ දූෂිතතාවයන්ට මනසපත් කරගන්නවා. අරුට මොකද්ද තියෙන්නේ? මගේ තියෙනවනේ ඌට තියෙන්නේ. ඉතින් ඌගේ මගේ තියෙන වෙනස මොකද? පෙනිපෙනී ඥාණයෙන් එකෙක් මොට්ටයා. එකෙක් මහා කෙනෙක් මහා ඥානවන්තයි. හැබැයි ඔහුට ඥානවන්තයා කියලා කියන්න කැමති නෑ. ඒ යථාර්ථය දකින ක්‍රමේ වහලා තියලා මොකද කරන්නේ? ඌට තියෙන්නේ තත් දෙකක්. මට තියෙන්නේ තත් දෙකක්. ඌට කකුල් දෙකක් තියෙනවා. මට කකුල් දෙකක් තියෙනවා. ඌට ඔළුවක් බලලා තියෙනවා. මට ඔළුවක් බලලා තියෙනවා. ඒකයි මගේ දෙන්නම එකයි ඉන්නේ. අන්න එහෙම જાතියින් යනවා සම වෙන්න. ඉතින් අන්න එහෙම දේවල් තියෙනවා. ඒ මාන්නකාරකමට පිළක් අය එහෙම හිතන විවිධ ක්‍රමවලට. ඒවා දූෂිතතාවයටපත් වෙලා මනස ඇකිල්ල යන විකෘති වෙනවා. එතකොට මෙන්න මේ බඳු වන්නා මේ මාන ස්වභාවයක් තියෙනවා මේ මාන ස්වභාවයෙන් ඉවත් කරගන්න. අනිකාර වෙන්නන්නේ ඒව ගුණ ගුණ කියලා පෙන්වන්න යන්න එපා. මොකද ඒවා මාන ඉවත් කරගන්න රහතන් වහන්සේට මාන උද්දච්ච අවිද්‍යාව ඉවත් කරපු රහතන් වහන්සේට ඒව ඇති නොවුනට ඊට මෙහා සසර පුරුදු වලට හරි ඇති වෙන්න පුළුවන් ටික ටික හරි එහෙම වුණොත් ඒක බාධකයක් වෙනවා ඒ නිසා Taman ಗುಣ පෙන්වන්න යන්නේ නැහැ මම මෙහෙම ගුණවතෙක් කියලා. ಗುಣ පුරුදු කරගන්නවා. ඒක තමයි විශේෂත්වය. ඉතින් ඒ වගේ දුතාංග රැකලා යහපත කරගන්න පුළුවන්. හැබැයි අනුන්ට පෙන්වන්න දුතාංග රකින්නේ නැතුව. උත්තරමේ ඒවා කරලා දෙන්නේ අනුන්ට ආදර්ශයක් සඳහා. න බුදුරන් වහන්සේ සෑම අවස්ථාවකම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියනවා. එල්ල කරලා. හැබැයි මමත් රහතන් වහන්සේ මමත් රහතන් වහන්සේ කියලා අනික් අය කියන්නේ යන්නේ නැහැ. මොකද එහෙම ආදර්ශයට ගන්න ගියොත් එහෙම නැති අයත් ඒවා කියන්න පටන් ගන්නවා ලාභ කීති ප්‍රහංසාතකා. අන්තිමට මහ විනාශයක් වෙනවා. මමත් බුදු මම බුදු කියන කාටවත් කියන්න බෑ. ඒ ලෝකේ එකලා ඉන්නේ. ඒ බුද්ධාන්තරේටම තව බුදුවරයෙක් ඉන්නේ ඉතින් ඒ නිසා සම්මා සම්බුද්ධ බව සත්‍ය වශයෙන්ම ඇතුව ප්‍රකාශ කරන්නේ ලෝකේ යහපතක් සඳහාමයි. ඒ ලෝතර බුදු පියාණන් වහන්සේලා. ඉතින් අන්න ඒ වගේ අනික් අය අනිකට යහපතට අහගත ධර්මය අවබෝධ කරගන්න දේශනා කරනවා. ඉතින් ඒවා විනාශ කරගත්තොත් දන්නේ නැතුව තමන්ගේ තියෙන එක්තරා මානයක් මුල් කරගෙන විවිධ ආකාරයෙන් අර වගේ කටයුතු මාන්නාකාර විදිහට තත්ත්‍රාණාන්තර කියනවා. තමන්ගේ තරම කියනවා. තමන්ගේ සීලවන්තකම ගුණවන්තකම ගැන ලෝකයට ප්‍රකාශ කරන්න හදනවා. එහෙම කරන්න ගියොත් ඒකෙම මහ පිරිහීමකුත් ඇති වෙනවා. ඉතින් ඒවා කාටවත් කියන්න නෙමෙයි. තම තමන් සංවරත්වයටපත් වෙන්න මේ දුතාංග තේරුම් වරින් රැකලා ඒව කරගත්තල කමක් නැහැ. බොහොම හොඳයි. මෙයා සමහර ඒවා තියෙනවා මේ ගිහි වතේ ඉන්න අයට රකින්න පුළුවන් ඒවා. දැන් පින්ඳ පාතිකම් ගෙහෙවිදී පැවිදි උත්මය මිසක් ඉතින් වෙන මේ රකින්න අමාරුයි. අනික් කෙනෙකුට. ඉතින් එතකොට ඒ නිසා ඔක තේරුම් ගන්න අනික් අය සැකියාවල් කරලා හරි හම්බ කරගෙන කාලා බීලා ඉන්නේ. ඉතින් පිටුපතක් සඳහා ගිහිල්ලා හිටන් හොයාගෙන කාලා අනුගෙන් ඉල්ලාගෙන අනු දෙන දේ කණ්ඩ එහෙම බලාපොරොත්තු වෙන්න සූසු නැහැ. මේ ගිහි වතක ඉන්න අය. ඉතින් වගේ තියෙනවා එක එක අංග. නියත Tamanට ගැළපෙන දෙයක් කරන්න පුළුවන් දෙයක් කරලා හික්මීමක් ඇති කරගන්න එක හුඟක් වටිනවා. ඉතින් එහෙම පුළුවන් නම්.